මාමංගල සූත්‍රයේ 11 වෙනි ගාථාව මේ ගාථාව තුළ විශේෂත්වය තමයි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ තුල ජීවමාන වැඩ වාසය කරන කාලයේදී සද්ධර්මයේ දේශනා කළසේක. සද්ධර්මය කියලා කියන්නේ අපි මේ පවතිනා වූ ලෝකයේ තුල යම් කිසි දෙයක් ක්‍රියාත්මක කරලා ඒ ක්‍රියාත්මක වීම තුලින් කෙලෙස් වලින් නිවීමක් ඇති වුණා නම් ඒ නිවීම කරගත්ත පිළිවෙත ඒ ක්‍රියාකාරකම් දේශනාවටපත් කරනවා නම් දේශනා කරනු ලබනවා නම් ඒකට තමයි සද්ධර්මය කියලා කියන්නේ. එහෙනම් මේ වාගේ ධර්මයක් දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ අපට ටිකක් වෙනස් පණිවිඩයක් කියනවා. ඒක තමයි පුට්ටස්ස ලෝක ධම්මේයි. මේ ලෝකේ අටලෝ දහමක් තියෙනවා. එහෙම නැත්නම් ධර්මතාවයන් අටක් මේ ලෝකේ පවතිනවා. එහෙනම් මේ ධර්මතාවයන් අටක් පවතින බව කියලා කිව්වම මේක සද්ධර්මයේද එහෙම නැත්නම් වෙනත් මොනවද කියලා බලනකොට මේ ලෝකේ පවතින ධර්මයක්. ඒක නිවනට අදාළ වුණාට ඒකට අපි කියනවා තවත් නිර්වචනයක් අමුද්‍රව්‍ය කියලා. අමුද්‍රව්‍ය ලබාගෙන තමයි නිෂ්පාදනය කරන්නේ. එහෙනම් මේ අටලෝ දාම කියන අමුද්‍රව්‍ය ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයට ආයෝජනය කරලා අපි නිර්වාණ පණිවිඩය ප්‍රත්‍යක්ෂ කරගෙන නිර්මාණය කරගත යුතුයි. එහෙනම් පළවෙනි අටලෝ දාම තමයි ලාභ අලාභ කියන ධර්මතාවය. ලාභය කියලා කියන්නේ අපි යම්කිසි දෙයක් ලබනවා කියන එක. අලාභය කියලා කියන්නේ යම්කිසි දෙයක් නොලබනවා කියන එක. එහෙනම් ලාභයේදී අපි සාකච්ඡා කළා ගොඩාක් දේවල් අපි මේ ලෝකේ ලබනවා ලබනවා කියලා කියන්නෙම අපි ලෝභ වෙනවා කියන එක. එහෙනම් ලෝභ ධර්මතාවය තමයි අපි සාකච්ඡා කළේ. එහෙනම් මේ ලෝකේ අපි ව්‍යාපාර කටයුතු වල එහෙම නැත්නම් තවත් ස්ථානයක රැකියාවක් කරනකොට එහෙම නැත්නම් අපේ ශ්‍රමය අපි ආයෝජනය කරනකොට ඒකට අපිට චේතනයක් හම්බෙනවා. ඒ චේතනයට අපි කියනවා ලාභයක් ලබනවායි කියලා. ඒ වගේ තමයි අපි මේ ලෝකේ යම්කිසි දෙයකට ආයෝජනයක් කළාම ඒ ආයෝජනය තුළ අලාභත් අපි ලබනවා. එහෙනම් අපි අද අලාභ කියන ධර්මතාවයේ මත මේ නැතිවීම එහෙම නැත්නම් අපිට අයිමි වීම පිළිබඳ ධර්මතාවය සාකච්ඡා කිරීමට අපි මේ අවස්ථාවේ සූදානම්. එහෙනම් මොනවද අපි ආයෝජනය කරන්නේ මේ ලාභයට කියලා බලනකොට ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින් අපි ආයෝජනයක් කරනවා මේ නාම රූප ධර්මයන් එක්ක ගනුදෙනු කිරීමට. එහෙනම් ඒ ආයෝජනයට කියනවා ඡන්දය කියලා. ඡන්දයක් නැතුව මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ නැහැ. කැමැත්ත එහෙනම් අසකන දිවනාසය සමසිත මේ වන්න ගන්ධ රස ඕජා එක්ක අපි ආයෝජනය කළාම අපට යම්කිසි නිර්මාණයක් ඇති වෙනවා. ඒ නිර්මාණ වලට අපි කියනවා සංස්කාර ධර්ම කියලා. ලෝභ, දේශ, මෝහ එහෙම නැත්නම් අලෝභ, අද්වේෂ, අමෝහ කියලා කියනවා. මේ අලාභ කියන ධර්මතාවය කොහොමද මේ විඥාණය තුල ධර්මයක් වශයෙන් අටගන්නේ කියලා බැලුවොත් අපට පෑදිලිව පේන අවස්ථාවක් තමයි මේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන මේ නාම රූප ධර්මයන් එක ගනුදෙනු කරනකොට ඒවත් එක්ක නිරත වෙලා කටයුතු වල පවතිනකොට මේ ආයතන අයට යම් යම් පාඩු විඳින්න සිද්ධ වෙනවා ඒක තමයි මේ අලාභ කියලා කියන්නේ. මේ පාඩු දෙකක් තියෙනවා. ලෞකික අලාභ, ලෝකෝත්තර අලාභ. එහෙනම් ඉස්සෙල්ලාම ලෞකික අලාභය මොකද්ද කියලා බලනකොට අපට පේනවා මේ අලාභය ඇස පිනව ගන්න බැරි වෙනකොට කන පිනව ගන්න බැරි වෙනකොට නාසය පිනව ගන්න බැරි වෙනකොට දිව පිනව ගන්න බැරි වෙනකොට සම පිනව ගන්න බැරි වෙනකොට අපේ අරමුණු අපට සාක්ෂාත් කරගන්න බැරි වෙනකොට ඇතිවෙන්නා වූ වේදනාව ඒ ඇතිවෙන්නා වූ පාඩුවට තමයි මේ ලෞකික අලාභ කියලා කියන්නේ මේක ලෝකේ පවතින ධර්මතාවයක්. එහෙනම් මේ ලෞකිකව අපි යම්කිසි දෙයක් ප්‍රාර්ථනා කරගෙන විඳින්න යනකොට ඒක ලැබෙන්නේ නැත්නම් අපි කියනවා ඒක ලෞකික වශයෙන් තියෙන පැවැත්මට තියෙන අලාභ කියලා. අසකන දිවනාසය සමසිත කියන ආයතන අය අපි මේ නාම රූප ධර්මයන් එක්ක ගනුදෙනු කරනකොට මේ සංස්කාර ධර්මයන් එක්ක නිරත වෙලා කටයුතු කරනකොට අපට අලෝභ, අද්වේෂ, අමෝහ, විරාග, අවෛර නිස්පාදනය කරගන්න බැරි නම් ඒක ලෝකෝත්තර අලාභයක් වෙනවා. මේ ලෝකයේ අපට ගොඩාක් අත්දැකීම් තියෙනවා. අපි ලබාපු මිනිසත් භවයේ අලාභයක් විඳින්ච නැති කෙනෙක් මේ ලෝකේ නැති තරම්. අපි එකක් සිතාගෙන ගිහිල්ලා යම් කිසි කෙනෙකුට පණිවිඩයක් කිව්වාම අපි හිතනවා මේක ප්‍රතිචාරය මේක ලැබෙයි කියලා. නමුත් එහෙම ලැබෙන්නේ නැහැ. හේතුව මේ ලෝකයේ ප්‍රතිචාර ලැබෙන්නේ අපේ කර්මයට අනුව මිසක් අපි ඉතන දේවල් පතන දේවල් ඒ ආකාරයෙන් සිදුවෙන අවස්ථා ගොඩාක් දුර්ලභයි. එනම් මේ අලාභ කියන ධර්මතාවය කොහොමද ඇති වෙලා තියෙන්නේ කියලා බලනකොට ලෞකික ජීවිතයේ අලාභය ලෝකෝත්තර ජීවිතේ ලාභය වෙනවා. ලෞකික ජීවිතයේ ලාභය ලෝකෝත්තර ජීවිතයේ අලාභය බවට පත් වෙනවා. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ධර්මතාවයන් එක්ක අපේ කර්ම ගනුදෙනු කරනකොට අපට අලාභයක් සිද්ධ වෙනවා හේතුව මම දකින දේතුලි මට රාගයක් ඇති වෙනවා නම් ద్వේෂයක් ඇති වෙනවා නම් වෛරයක් ඇති වෙනවා නම් ඒකාන්ත වශයෙන්ම මට අලාභයක් සිද්ධ වෙලා මගේ කන් වලට යම්කිසි දෙයක් ඇයෙනකොට ඒ ඇයෙන ධර්මතාවයේ තුලින් මට ලෝභයක් ඇති වෙනවා නම් රාගයක් ඇති වෙනවා නම් වෛරයක් ඇති වෙනවා නම් අන්න මගේ කන් වලින් මට අලාභයක් ඇති වෙලා මට නාසය තුලින් ගඳට මං කැළඹිලා මේ මිනිසුන්ට බයිනවා නම් द्वेषය ඇති කර ගන්නවා නම් සුවඳ දැනෙනකොට ප්‍රශංසා කරනවා නම් ඇලෙනවා නම් අන්න ලෝකෝත්තර ජීවිතයට අලාභයක් ඇති වෙලා මට අම්බෙන ආහාර පානවල රස වැඩි වෙනකොට මම ඒ රසත් එක්ක කාමසුකල්ලිකාන යෝග අන්තයේ ඉඳගෙන රස විඳිනවා නම් ආහාර පානවල රස නැත්නම් ආහාර පාන ලැබෙන්නේ නැත්නම් ඒක තුළින් द्वේෂය වෛරය අට ගන්නවා නම් ලෝකෝත්තර ජීවිතයට අලාභයක් ඇති වෙලා ඒ වගේ තමයි අපේ කායික චර්යාවලට යම් යම් ගැටලු ඇති වෙනකොට විවිධාකාර නීති රීති වලින් අපේ කයේ චර්යාව පාලනය වෙනකොට ඒ නීති රීති නිසා ලෝකෝත්තර ජීවිතයට බාධා ඇති වෙනකොට අන්න ඒක අපට අලාභයක් වෙලා අපේ චෛතසික වලින් ලෝභ දේශ මොහ රාග ඇති වෙනවා සෑම අවස්ථාවකම පංචශීලයෙන් එක සීලයක් කැඩෙන්න අපිට සිතවිලි පාළ වෙනවා. නිතර නිතර පංචකාමයන් පිනවන්ට ඒක අරමුණු කරගෙන අපි චෛතසික නිර්මාණය කරනවා. අන්න අපට චෛතසිකයේ තුලින් අලාභයක් ඇති වෙලා. එහෙනම් අපේ ජීවිතේ මේ අලාභය කියන එක ආයතන අයතුලින්ම ඇතිවෙන එකක් මිසක් මේක එක ආයතනයකට විතරක් සීමා කරන්න බෑ. හේතුව අපි දන්නවා කර්ම නිර්මාණය වෙන්නේ ආයතන අයෙන්. එහෙනම් අසකන දිවනාසය සමසිත කියන ඒ ආයතන අයතුලින්ම මේ ලෝක සත්‍යයට ඉපදෙන්න දුක් විඳින්න අදාළ කර්මය අදනවා. ඒ වගේම මේ ආයතන අයතුලින් මේ ලෝක සත්‍යයට සැප විඳින්න සුවසේ ඉන්න අදාළ කර්මයකුත් අදනවා. කුසල් අකුසල් පව්පින් කියලා කියන්නේ මේ කර්මතාවයට. එහෙනම් අපේ ජීවිතවල මේ අලාභය නිසා අපේ සිත කම්පණයටපත් වෙන චිත්තං යසන කම්පති. එහෙනම් මේ සිත කම්පණයටපත් වුනාම අපට පෑදිලිව පේනවා අපගේ අරමුණු ඔස්සේ අපට ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ ඇයෙන දේවල්, පේන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් කියලා ගත්තාම මේ ආයතන අය තුලින් ගනුදෙනු කරන සෑම කර්මයක් නිසාම මේ චක්කු ප්‍රසාදයේ අරා සිතට කම්පනයක් ඇති වෙනවා. සෝත ප්‍රසාදයේ අරා සිතට කම්පනයක් ඇති වෙනවා. ගාන ප්‍රසාදයේ ජීවා ප්‍රසාදයේ පොට්ටබ්බ ප්‍රසාදයේ අරා සිතට කම්පනයක් ඇති වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පුට්ටස්ස ලෝක ධම්මේ ඊ චිත්තං යස්සන කම්පති. එහෙනම් මේ අටලෝ දාමෙන් සිත කම්පා නොවීම කම්පාවෙන් ආරක්ෂා කර ගැනීම තමයි මංගල කරුණක් වෙන්නේ. මේ අටලෝ දාමට සිත කම්පණයටපත් වෙනවා නම් එයාට ඒක අවමංගල කාරණාවක් වෙනවා. ඒතං අවමංගල මුත්තමන් කියලා අපට කියන්න සිද්ධ වෙනවා. හේතුව අටලෝ දහමට අවුලා. අපේ ජීවිතවල මේ අටලෝ දහමට අවුවෙන ක්‍රමවේදය කොහොමද කියලා බලනකොට අපේ ඇස්වලට ලස්සන වර්ණයක් පේනවා රූපයක් දකිනවා ඒ රූපය තුළින් වටිනාකමක් දකිනවා. දැන් මේ සිත කැළඹිලා අනේ මේ ගාත් එක්ක මේක වටිනවා. අනේ මේ පුටුව කළුවර මේ සරප්පු දෙක බොහොම ලස්සනයි වටිනවා. මේ විදියට අපි මේ නාම රූප වල තියෙන වටිනාකම් වලට බැඳෙනකොට ඒකේ අයිතිය Taman සතු කරගන්න උත්සාහ කරනකොට අපේ සිත කම්පණයටපත් වෙනවා එහෙම කම්පණයටපත් වෙනවා නම් අපි අටලෝදාමට අවුවෙලා සිත කම්පණයට වෙන්න නොදී සිත ඒ ලෝභ දේශ මොහ රාග කියන ධර්මතාවෙන් බේරගෙන ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒ අටලා අටලෝ දාමට අවුෙන්නේ නැතුව අපගේ සිත අපට මුදව ගන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ අපට යාපතක් සිද්ධ වෙනවා එහෙනම් මේ අටලෝ දාම අපි අරන් බලනකොට දෙවිවරුත් මෙතනට වැඩම කරලා මිනිසුන්ට සාපේක්ෂව කියන ධර්මය එහෙනම් මිනිස්සු කියන අපට මේක ආයතන අයට ගෝචර වෙන ධර්මයක් මේ අලාභය කියන එක නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතනදී දේශනා කරනවා පුට්ටස්ස ලෝක ධම්මේයි චිත්තං යසන කම්පති මොකද්ද මේ පුට්ටස්ස ලෝක කියලා කියන්නේ මේ කියන ලෝකය කියලා කියන එක පෘථිවියක් නෙමෙයි. අඟාරුවත් සෙනසුරුවත් බ්‍රහස්පතිවත් නෙමෙයි. දිව්‍ය ලෝක 16වත් බ්‍රහ්ම ලෝකයවත් සතර අපායවත් නෙමෙයි. මේ ලෝක කියන වචනය තුලින් සුගත ලෝක එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝක, තිරිසන් ලෝක, අපා ලෝක කියන නාමයන් සඳහන් වෙලා නැහැ. නිකම්ම නිකන් ලෝක කියලා කියපු නිසා මේ දෙතිස්මා තලයේ තියෙන සෑම ලෝකයටම අදාළ ධර්මයක්. එහෙනම් මේ ලාභය කියන එකත් අලාභය කියන එකත් මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ට ඇති වෙන ධර්මයක් නෙමෙයි. දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ට තියෙන ප්‍රශ්නයක්. දෙවිවරු සාදුකාර දෙනවා. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මේ ලාභ අලාභ ගැන කියනකොට මේ අටලෝ දාම ගැන කතා කරනකොට දෙවිවරු තේරුම් ගත්තා දිව්‍ය ලෝකෙත් මේ ලාභ අලාභ තියෙනවා. තමන් කුසල් වැඩි කරගෙන දේවතාවා ඉන්නවා රුක්ක මූලයේ දේවතාවෝ ඉන්නවා ගම්බාර සාසන බාර ධර්මයේ බාර වැව් බාර විහාරස්ථාන බාර එහෙනම් මේගොල්ල කුසල් එකතු කරලා එකතු කරලා මයේ ශාක්‍ය වෙලා විශාල විමානවල් හදාගෙන ගොඩාක් සන්තෝෂයෙන් මේ දෙවිවරු ජීවත් වෙනවා. මේ දෙවිවරු මේ ආකාරයෙන් ජීවත් වෙනකොට මේ දෙවිවරුන්ටත් කෙලෙස් ඇති වෙනවා. ඇයි නිවන් දැකලා නැහැ නිතාම. රාහත් වෙලා නැති නිසා කෙලෙස් ධර්ම ඇති වෙනවා. අර දෙවියට මට වඩා ලස්සන විමානයක් තියෙනවා. මේ දෙවියාගේ සලුව මට වඩා ලස්සනයි. මේ දෙවියාගේ කය මට වඩා දිලිසෙනවා බුබුලනවා කියන මේ ඉරිසියාව ඇතිවෙච්ච ගමන් එයාට ලෝභයක් ඇති වෙනවා. මේ ලෝභය ඇතිවෙච්ච ගමන් ඒ වාගේ තමන්ගේ කය ඇති කරගන්න මෙයා द्वේෂය වඩනවා. එයා මුලා වෙනවා. තමන්ට වඩා හැමෝම මයේ සාක්‍ය තමන් අල්පේ සාක්‍ය මට මොකවත් නැහැ කවුරු සලකන්නේ නැහැ කියනකොට වෛරය ඇති වෙනවා. එතකොට මේ දෙවිවරුන්ගේ කුසල් මට්ටමට මොකද වෙන්නේ? තර්ජනයක් ඇති වෙනවා මේ අකුසල මූල වලින්. අපි දන්නවා කොච්චර හොඳට වයරින් වැඩ කරලා විදුලි බබුල දාලා විදුලි පංකා අයි කරලා තිබුණත් එක ඇණයක් කොතන හරි වයරයක බුරුල්ලා තිබුණත් පොඩ පොඩ පොඩ ඒවා පිච්චි පිච්චි පිච්චි නිකන් විදුලිය අපත යනවා ඒ වාගේ මේගොල්ලෝ මේ ලෝභ දේශ මොහ රාග වෛර කියන අකුසල සිටිවිලිත් එක්ක දැවෙනකොට නැවත නැවතේ චෛතසික ඒ දෙවිවරුන්ගේ විඥානය ඇති වෙනකොට අර පාවිච්චි නොකර විදුලිය පිච්චෙනා වාගේ මේගොල්ලන්ගේ කුසල පිච්චෙනවා. ඒ මයේ ශාක්‍ය දෙවියා පොඩ පොඩ කුසලයේ අඩු වෙලා අල්පේ ශාක්‍ය වෙලා චුත වෙලා තිරිසන් ලෝක, പ്രേත ලෝක, භූත ලෝක, මනු ලෝක වලට ඇවිල්ලා උත්පත්ති ලැබනවා. මේක ඒගොල්ලන්ට තියෙන අලාභයක්. ආයතනයක අඩුව හදලා නැති නිසා ඒ ආයතනයට ගෝචර වෙච්ච පණිවිඩය අඩුවක් ඇතුව තමයි අවිල්ලා තියෙන්නේ. අපි දන්නවා කිරි නිෂ්පාදනය කරන ආයතනයක කිරි නිෂ්පාදනය කරනවා. ඒ ආයතනයේ කිරි නිෂ්පාදනය කරනකොට බැරි වෙලාවත් කිරිවල යම්කිසි අගුණ දෙයක් එකතු වෙලා ඒ අගුණ දෙයත් එක්ක කිරි නිස්පාදනය වෙලා ඇසුරුම්ගත වෙලා වෙළඳ පොළට ගියාම ඒ කිරි ආහාරයට ගන්න හැමෝටම රෝගාතුර වෙන්න අසාධ්‍ය වෙන්න নানা ප්‍රකාර වේදනාවලට භාජනය වෙන්න සිද්ධ වෙනවා. ඒක හේතුවක් තමයි නිස්පාදන දෝෂයක් නෙමෙයි ඒ ඇසුරුම් කරන්නේ අලවියේ දෝෂණයක් නෙමෙයි. ඒ මිලේ ප්‍රශ්නයකුත් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ කිරිවල ප්‍රශ්නයක්. එහෙනම් අපේ චෛතසිකය කියන ආයතනය ශක්තිය ආයෝජනය කරනකොට ඒ ආයෝජනය කරන ශක්තිය තුලින් නිස්පාදනය කරන භාණ්ඩය මොකද්ද කියලා බැලුවාම ඒ ශක්ති පද්ධතිය ආ සමානයි එහෙනම් අපි මේ ලෝකයේ සෑම නාමයක් රූපයක් එක ගනුදෙනු කරනකොට අපි සෑම අවස්ථාවක් තුලදීම කුසලයෙන් කල්පනා කරනවා පිනෙන් කල්පනා කරනවා නිවීමට අදාළ කටයුතු කල්පනා කරනවා ඒකාන්ත වශයෙන්ම අපි ලබාපු මිනිසත් භවය නිමා කර ගැනීම කිසිම කෙනෙකුට වළක්වන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපේ අවාසනාවන්තකම අපේ සිත ධාර්මික වෙලා නැහැ, සත්පුරුෂ වෙලා නැහැ. එහෙනම් තාම අපි රාහත් ඵලයටපත් වෙලා නැති නිසා තාම කෙලෙස් පවතිනවා. ඒ මට්ටම් වලින් මේ ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන ආයතන අයතුලින් මේ නාම රූපات එක ගනුදෙනු කරනකොට අපට යමක් තේරෙනවා. මේ දකින දේවල්, ඇයෙන දේවල්, පේන දේවල්, දැනෙන දේවල්, සිතෙන දේවල් කියන මේ සෑම දේ තුළම දෝෂ තියෙනවා. මේ දෝෂ වලට තමයි මේ අටලෝ දාමේ අලාභය කියලා කියන්නේ. එහෙනම් අපිට යම්කිසි කෙනෙක් කතා කරනවා නම් ඒ කතා කරන හැම වචනයක්ම අපි හොඳට ශ්‍රවණය කරනවා නම් ඒක තුලින් අපට කමඨාණක් ගන්න බැරි නම් ඒ ඇයච්ච දේ තුලින් අපට නිවීමට අදාළ පණිවිඩයක් අවබෝධ කරගන්න බැරි නම් ඒක අපිට අලාභයක් යම් කිසි දෙයක් දකිනකොට දකින දේ තුලින් අපට කමඨානා ගන්න බැරි නම් ඒ දකින දේ තුලින් නිවීමට අවශ්‍ය කටයුතු කරන්න බැරි නම් ඒක අපට ලැබිච්ච අලාභයක්. එහෙනම් මේ විදියට අපේ චෛතසික හැම මොහොතෙම සිතවිලි නිර්මාණය කරනවා. එහෙනම් මේ සිතෙන් නිර්මාණය වෙන චෛතසික හැම එකක්ම වෙන වෙනම කල්පනා කරලා බලනකොට ලෝභ ද්වේෂ, මෝහ, රාග කියන අකුසල මූලයෝ නැවත නැවත මේ චෛතසිකය නිර්මාණය වෙනවා ඒ සෑම එකකටම අපිට කියන්න වෙන්නේ අලාභයක් සිද්ධ වුණා. එහෙනම් මේ ලෝකයේ ලෞකිකව අපි බලනකොට ලෞකිකව පුළුවන් තරම් අලාභ වෙනවා නම් ඒක ලෝකෝත්තර ජීවිතයට ලාභ වෙනවා. මිනිස්සු අපිව නිඳා කරලා එපා කරලා අපිව අහිං කරනවා නම් ඒ ලෝකයේ වෙන ලොකුම අලාභය ලෝකෝත්තර ජීවිතයට ඒක ලාභය. ඇයි මේ මිනිස්සු අපේ වෙන් කරනවා නම් අපට තියෙන්නේ පැවිදි වෙලා ಗುಣධර්ම වඩන්න. අපට කවුරුත් රස්සාවක් දෙන්නේ නැහැ. රස්සාවක් දෙන්නේ නැත්නම් ඒක අපට වෙච්ච අලාභයක්, ලෝකෝත්තර ජීවිතේට ලාභයක්. අපට තියෙන්නේ ලෝකෝත්තර ජීවිතයේ ඇස් දෙක පියාගෙන සිත දිහා බලාගෙන ඉන්න රස්සාව කරන්න. ඒ රස්සාවට තනතුරක් තියෙනවා ශ්‍රමණ කියලා, වැටුපක් තියෙනවා සිව්පසේ කියලා. එහෙනම් අපිට තියෙන රස්සාව කරන්න. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ මේ අලාභය ගැන ගොඩාක් කල්පනා කරලා බලනකොට මේ දෙවිවරුන්ටත් මිනිසුන්ටත් අලාභ වෙන්න අයිමි කරගන්න ඕන තරම් දේවල් මේ ලෝකේ පවතිනවා. මේ අලාභය කියන ධර්මතාවය තුළින් තවත් ගැඹුරට විද්‍යාවෙන් බලනකොට අපට පේනවා අලාභය කියලා කියන්නේ අලෝභය. අලෝභය ඇති වෙන්නේ කොහමද? දාණය තුලින්. එහෙනම් අලෝභය කියලා කියන අලාභ ධර්මතාවය කියන මේ අටලෝ දාමට අවු නොවි ඉන්නනම් එයා ලෝභය අයින් කරලා තියෙන්න ඕනේ. අලෝභය Taman තුල පවතිනවා නම් විතරයි මේ අලාභය කියන ධර්මතාවය Tamanට සංසාර විමුක්තියට හේතුවක් වෙන්නේ. එහෙනම් අලෝභය ඇති කරගන්න එයා දන් දීලා ඉවර කරන්න ඕනේ. හැම දෙයක්ම අත්තරලා ඉවර වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් අපේ මිනිසත් භවය තුල අපිට ලැබිලා තියෙන දේවල් මොනවද කියලා බලලා ඒ හැම දෙයක්ම අත්තරලා අලෝභය ඇති කරාම ඒක අලාභය බවට පත් වෙනවා. එහෙනම් මේ ලාභ අලාභ කියන ධර්මතාවය අපගේ ජීවිතයත් එක්ක මේ සෑම නාම රූප ධර්මයක් එක්ක එකතු වෙලා මිශ්‍ර වෙලා තියෙන ප්‍රශ්නයක්. දායක පින්වතෙක් අපට කතා කරනකොට අපිට යම්කිසි අවස්ථාවක ඒ දායක පින්වතයාට ධර්මයක් කියන්න බැරි නම් කමඨාණක් කියව ගන්න බැරි නම් එයාගේ සංසාර විමුක්තියට උදව් කරන්න බැරි නම් ලෝකෝත්තර ජීවිතයේ මේක අලාභයක් යම්කිසි දායකයෙක් අපේ ළඟට ඇවිල්ලා එයාත් එක්ක කරන සාකච්ඡාව තුළින් එයාගේ සිත රිදව ගන්න නැතුව අමනාපයක් ඇති කර ගන්න නැතුව එයාව මේ සසර විමුක්තිය දක්වා අපෙත් එක්ක එක්කගෙන යන්න පුළුවන් නම් එයාගේ සිත හදාගන්න දීර්ඝ කාලිනව යත් එක ගනුදෙනු කරන්න පුළුවන් නම් ඒක ලාභයක්. එහෙම කරන්න අපි අපෝසත් වුණොත් ඒක අලාභයක්. එහෙනම් මේ ලාභ අලාභ කියන ධර්මතාවයට මේ ලෝකේ සෑම කෙනාම අවුලා. මිනිස්සු මේ අලාභය කියන ධර්මතාවයට ඔරොත්තු දෙන්නේ නැතුව මේ ලෝකේ নানা ප්‍රකාර ප්‍රශ්න ගැටළු වලට මැදි වෙලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා පුට්ටස්ස ලෝක ධම්මේයි චිත්තං යස්සන කම්පති මේ අටලෝ දාමට සිත කම්පණය නොවේ නම් ඒක යාට නිවනට අදාළ කාරණාවක් ඒක යාට මංගල කරුණක් එහෙනම් අපි බලමු මේ ආයතන අයතුලින් කොහමද මේ අටලෝ දාමට අවුෙන්නේ නැතුව ඉන්නේ ඇස කන දිව නාසය සම කියන ආයතන පා මේ නාම රූපත් එක්ක මේ කර්මත් එක්ක ගනුදෙනු කරනකොට කොහමද අටලෝ දාමට අවුවෙන්නේ නැතුව ගනුදෙනු කරන්නේ? සිත කම්පණයටපත් නොවි මේ අටලෝ දහමත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා බලනකොට අපට පෑදිලිව පේන කාරණාවක් තමයි අලාභයටපත් වෙනකොට කම්පනයක් ඇති වෙන්නේ අලාභයට අකමැත්තක් තිබුණොත් නේද එහෙනම් අපි අලාභයට කැමති වෙනවා. ලෞකිකව ඇතිවෙනා වූ සෑම අලාභයකටම කැමති වෙනවා. ලෞකිකව සිදුවෙනා වූ සෑම පාඩුවකටම අපි කැමති වෙනවා. එහෙම වුණොත් අපට කියන්න පුළුවන් අටලෝ දහමෙන් මන් නිදාස් වුණා කියලා. එහෙනම් අපේ ජීවිතය තුළ මේ ඇසෙන් ඕනතරම් අපිට අලාභ වෙලා තියෙනවා. අපි අනවශ්‍ය දේවල් දැකලා රාගයෙන් දේවල් දැකලා වටිනාකමින් දේවල් දැකලා ඇලීමෙන් දේවල් දැකලා බැඳීමෙන් දේවල් දැකලා ඒ ඔක්කොම ලෝකෝත්තර ජීවිතයට අලාභයන් බවට පත් වෙලා ඒ වගේ තමයි ඇයිච්ච දේවල් වලින් තරහා ඇති වෙලා ක්‍රෝධය ඇති වෙලා වෛරය ඇති වෙලා පලිගැනල උපක්‍රම ඇති වෙලා එහෙනම් මේ සෑම අවස්ථාවක් තුළම අපට ඇයෙන දේවල් වලින් මාන්න ඇති වෙලා ආහංකාරය උඩඟු ඇති වෙලා ඒ කියන්නේ මේ කන් දෙකෙන් අපට වෙන්න තියෙන තරමක් වෙලා තියෙන්නේ අලාභ අපිට ප්‍රියමනාප වචන කතා කළාම කිසිම පාඩුවක් වෙන්නේ ප්‍රියමනාප වචන කතා කරන්න කරන්න මේ විඥානයේ කුසලයේ පිරෙනවා නමුත් අපේ ජීවිතයේ පුරාම අපි කතා කරලා තියෙන්නේ අකුසලය. එහෙනම් මේ අටලෝ ධාම කියන එකට අවුෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ නැති තරම් අනාගාමි ආර්ය ශ්‍රාවකයා ඉහළ තලයේ සිටියාට එයාත් අවුවෙනවා මේ අටලෝ ධාමට. ඇයි එයා අලාභ වලට කැමති නැහැ, ලාභ වලට කැමති මොකද්ද ලාභය කියලා කිව්වේ ලෝකෝත්තර ජීවිතයට. ඒ ಗುಣධර්ම වලට එයා කැමති ඒකට ලෝභයි ඒ නිසා එයා ලාභය වඩනවා. ලෝකෝත්තර ජීවිතයේ අලාභයට කැමති නැහැ. ඒ නිසා ඒක තුලින් අලාභය තුරන් කරන්න හැමදේම අත්හරිනවා. එහෙනම් අපට විශේෂ කමඨාණක් තියෙනවා මේ අලාභය තුලින් වඩන්න ඒක තමයි අපිට අද ඉඳලා ඇස් දෙකට ගෝචර වෙන සෑම ධර්මතාවයක්ම අපේ නිර්වාණ මාර්ගයට ලෝභය කරන්න ඕනේ නැත්නම් ලාභය කරන්න ඕනේ ලෞකික ජීවිතයට අලාභය කරන්න ඕනේ නැත්නම් ඒකේ පැවැත්ම අත්හරින්න ඕනේ එහෙනම් අපේ කන් වලට ඇයෙන හැම කාරණාවක්ම අපි ලෝකෝත්තර ජීවිතයට ලාභයක් කරන්න ඕනේ ඒක තමයි අපි වඩන්න තියෙන කමඨාන. වචන හැම එකක්ම නිර්වාණ මාර්ගයට අදාළ වෙන්න ඕනේ. කමඨානට අදාළ වෙන්න ඕනේ. අපේ වචන හැම එකක්ම දහම් සාකච්ඡා වෙන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් අපේ ජීවිතයේ කමඨාන සාර්ථකයි. අපේ කායික චර්යාව අපේ චෛතසික නිර්මාණය කියන මේ කාරණා තුලත් නිවනට අදාළ කටයුතු කරන්න පුළුවන් නම් ලෝකෝත්තර ජීවිතේ නිමා කරව ගන්නට අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අපිට මේ කමඨාන ਸਰව සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙනම් අපේ ජීවිතය තුළ කොහොමද මේ අටලෝ දාමේ අලාභයෙන් බේරෙන්නේ කියලා බලනකොට ලෝකෝත්තර ජීවිතයට අපි ලෝභ වෙනවා ඒ ලාභය තමයි ලෞකික ජීවිතයේ අලාභය. එහෙනම් අපේ ජීවිතයේ කමඨාන් වඩන ක්‍රමවේදය අපි සාකච්ඡා කළා. අපගේ ජීවිතයේ ඇතිවෙන ප්‍රශ්නවල අභ්‍යන්තරය අපි සාකච්ඡා කළා. එහෙනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූත තුලත් මේ ලාභ අලාභ කියන ධර්මතාවයන් දෙක පවතිනවා. එහෙනම් මේ පටවි භූතය තුළ මොනවද තියෙන්නේ කියලා බලනකොට මේ පටවි මට්ටමේ තියෙන භෞතික වස්තු තුළ ලෝභයක් අපට පවතිනවා. මේ දේවල් ලබන්න ඕනේ, අයිති කරන්න ඕනේ කියනකොට අන්න එයා අලාභයක් ලබනවා ලෝකෝත්තර ජීවිතයට. Tamanට අවශ්‍ය නැහැ. Tamanට හදාලා නැහැ කියලා ඉතන කිසිම දෙයක් අපි බලාපොරොත්තු නොවෙමු. එහෙම බලාපොරොත්තු නොවි නොලබා ඉන්න පුළුවන් නම් අපි ලබාපු මිනිසත් භවයේ කමඨාන වැඩෙන්නේ එතකොටයි. එහෙනම් මේ ලාභය තුලින් අපි කතා කළා. අලාභය තුලින් අපි කතා කළා. දැන් අපිට තියෙන ප්‍රශ්නය මේ අලාභය තුල අපට මේ ගමන යන්න පුළුවන්ද? මේ අලාභය කරනකොටගෙන මේ බඹයක් විතර උස තියෙන මේ කයේ වැඩ නිමා කරන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරයක් තමයි මේ අසකන දිවනාසය සමසිත ගනුදෙනු කරන සෑම සංස්කාර ධර්මයක් තුළම අපි චිත්තානුපස්සනාව වැඩිම අපට 100න් එන්න පුළුවන් නම් අලාභ වෙන්න හැමදේම ලාභ වෙනවා. මිනිස්සෙක් බනිනවා නම් ඒ මිනිස්යාගේ ප්‍රශ්නෙට දන්නා ඒ මිනිස්යාගේ තරහ ඉවර කරගත්තා ඒ මිනිස්යා ගියා. අපිට ප්‍රශ්නයක් මොකවත් නැහැ. අපි අස්සම් කරලා ලියුම ගත්තේ නැත්නම් අපි බේරිලා. එහෙනම් අපේ ජීවිතවල මේ අටලෝ දහම මේ සෑම නාමයක් රූපයක් තුළම තියෙනවා. මේ සෑම පස්සන්සුවක් තුළම තියෙනවා. ජලාංශුවක් මතම වායුංශුවක් මතම තියෙනවා. මේ අටලෝ දහම සෑම විශ්ව තරලයක් තුළම තිබෙනවා. එහෙනම් මේ අටලෝ දහමෙන් නිදාසීමේ භාවනාව අපි අද සාකච්ඡා කළා. ඒක නිදාස් වෙන කමඨාන අපි සාකච්ඡා කළා. එහෙනම් අද හිඳලා මේ කමඨාන වඩමු. අද හිඳලා මේ කමඨානේ සරණ යමු. හේතුව අටලෝ දාමෙන් නිදාස් වෙන්නේ නැතුව මේ සිත කම්පණයට වෙන ඒ අවස්ථාවේ මුදවා ගන්න නැතුව අපට මේ සංසාරයෙන් විමුක්තියටපත් වෙන්න බෑ. අපගේ විමුක්තිය සලසලා දෙන්න මේ ලෝකයේ කිසිම කෙනෙක් දක්ෂ නැහැ. එහෙනම් අපගේ ජීවිතය ගොඩ අපට විශාල වගකීමක් පැවරිලා තියෙනවා. එහෙනම් ලෝකෝත්තර ජීවිතයේ ලාභ සම්බන්ධයෙන් කටයුතු කිරීම ඒ ලෝකෝත්තර ජීවිතයේ අලාභයන් ප්‍රතික්ෂේපයටපත් කිරීම ආයෝජනය කරනු ලබන සම්පත් කළ පාරිශුද්ධභාවය රැක ගැනීම ආයතන අයම ලෝකෝත්තර ජීවිතයට ලාභ විතරක් ඇති කිරීම එහෙනම් මේ ධර්මතාවයන් අපි ප්‍රගුණ කරනවා නම් මේ ධර්මතාවයන් නැවත නැවත මෙනෙහි කරනවා නම් අපේ නිවන කිසිම කෙනෙකුට නවත්තන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අද හිඳලා අපි විශේෂ කමඨාණක් වඩනවා. ඒක තමයි මේ අටලෝ දාමින් අලෝභ කියන දාමයෙන් අපි නිදාස් වෙන ක්‍රමවේදය. අලෝභය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි දාහණය. එහෙම නැත්නම් අත්හැරීම. මේ ලෝකේ අපි මේ අලෝභය කියන කාරණාව තුලින් අපිට මේකේ ඕනම එකක් අත්හරින්න පුළුවන්. ඇල්ලුවොත් ලෝභය, අත්හැරියොත් අලෝභය. එන අලෝභය කියලා කියන්නේ අත්හැරීම, අත්හැරීම කියන්නේ දාණය. එහෙනම් මොනවද දන් දෙන්නේ? දන් දෙන අදහස දන් දෙනවා. අපි මෙච්චර කාලයක් කරලා තියෙන්නේ දන් දීමේ අදහස ඉතුරු කරගෙන දන් දෙනවා. මා විසින් මේ වගේ දෙයක් දන් දෙනවා මම මේ වගේ දෙයක් පූජා කරනවා මම මේ මේකක් සකසලා දන් දෙනවායි කියලා নানা ප්‍රකාර සිටිවිලි අපි තුල නිර්මාණය කරගෙන තියෙනවා එහෙනම් ඒ සෑම දානයක්ම ධර්ම දානයේ ඉදිරියේ පරදිනවා ධර්ම දානය කියන්නේ වචන වලින් කරන්න තියෙන එකක් චේතනාවෙන් කරන එකක් එහෙනම් අපේ ජීවිතේ අපි ඕන තරම් දන් දෙන්න ඇති ඇයි එනම් මේ දන් දීපු තුලින් දාන පාරමිතාව සම්පූර්ණ වෙලා නැත්තේ? අපේ දානය තුලින් ඇයි අපේ විමුක්තිය සැලසිලා නැත්තේ කියලා බලනකොට අපි දන් දීලා තින්නේ දන් දෙන්න ඕනේ කියන ලෝභකම තුලින්. එහෙනම් කොහොමද අලෝභයක් ඇති වෙන්නේ? ලෝභයක් නේද ඇති වෙන්නේ? එහෙනම් අපේ ජීවිතවල අපි අදහිඳලා මේ අලෝභය කියන ධර්මතාවය කමඨාණක් වශයෙන් වඩනවා නම් අපි දන් දෙන අදහස දන් දෙමු. අත්තරිය අදහස අත්තරීමේ අදහස අපි දන් දෙමු. එහෙම කරන්න පුළුවන් නම් මේ ලබාපු මිනිසත් භවයේ කමඨාන සාර්ථක වෙනවා ඒකාන්ත වශයෙන්ම. එහෙනම් අපේ ජීවිතය තුළ අපි ලබාපු අත්දැකීමත් එක්ක බලනකොට අපට ගොඩාක් සුන්දර අත්දැකීම් තියෙනවා. අලාභ වෙච්ච අත්‍යරිච අවස්ථා. පැවිදි භූමියට ඇතුල් වෙන සියලෝම සංඝයා වහන්සේලා මේ අටලෝ දාමෙන් දෙකකින් නිදහස් වෙනවා. වස්තු ලබා ගැනීම කියන ලෝභයෙන් නිදහස් වෙනවා. වස්තු හැම එකක්ම දන් දෙන්න ඕනේ කියන අලාභයෙන් නිදහස් වෙනවා. එහෙනම් ශ්‍රමණයන් වහන්සේ නමක් දන් දෙන්න එයා අත්හැරලා තමන්ගේ වැඩක් බලා ගන්නවා. අපගේ ජීවිතය තුළ සෑම දෙයක්ම අත්හැරලා සෑම නාම රූප ධර්මයක් තුලින්ම නිදහස් වෙලා අපට අවද අදාළ කමඨාන විතරක් වඩාගෙන අල්පේච්ඡතාවයේ තුලින් රුක්ක මූලගත වෙලා ශුන්‍යාගාරගත වෙලා අපට මේ ගමන යන්න පුළුවන් නම් අපිතරම් ශ්‍රේෂ්ඨ අය මේ ලෝකයේ කිසිම තැනක නැහැ. එහෙනම් අද ඉඳලා මේ කමඨාන වඩම අලාභය වෙන්න නම් හැම දෙයක්ම දන් දෙන්න ඕනේ. ලෝභය නැති කරන්න ඕනේ. ලෝභය නැති කරන්න තියෙන එකම ක්‍රමය තමයි මේ මේ දේවල් දන් දෙනවයි කියන ලෝභකම ඉස්සලාම අත්හරින්න ඕනේ. එහෙනම් අපේ ස්වාමින් වහන්සේලා ගොඩාක් දක්ෂයි කියලා පිටෙනවා. ඇයි උන්වහන්සේලා අත්තරීමේ පාරමිතාව කොච්චර වඩලද කියලා කිව්වොත් දෙමව්පියෝ ඥාතියෝ මිත්‍රයෝ දූදරුවෝ කියන මේ සියලෝම දෙනාගෙන් තමන්ගේ ජීවිතය වෙනස් කරගෙන ශ්‍රමණයෙක් බවට පත් කරගෙන එහෙනම් එසේ වෙන් කරපු ජීවිතයට මේක පුරුදු කරන එක එච්චර ගැටලුවක් නෙමෙයි එසේ පුරුදු කිරීම අපේ ජීවිතේට ගොඩාක් සාර්ථක ප්‍රතිඵල ගෙන එකක්. එහෙනම් අද හිඳලා මේ කමඨාන වඩලා මේ කමඨාන තුලින් අපි ප්‍රතිඵලයක් ලබලා මේ ලබාපු මිනිසත් භවයේ විමුක්තිය සලස ගන්න ඒ වගකීම අපි සතුව පැවරී ඇත. හේතුව මේ ලාභයට අවු වෙන්නේ තමන්මයි. අලාභයට අවු වෙන්නේ තමන්මයි. ලාභයට අවු වෙන්නේ කොහමද? ඒ ලැබෙන්න ලැබෙන්න සන්තෝසයි ඒ නිසා අවු වෙනවා. ලාභය කියලා කියන මේ ධර්මතාවය තුල මේ ලෝභය නැති කරන මේ පාරමිතාව අරන් බලනකොට අපි මේ ලෝකයේ හැම දෙයක්ම අත්හැරලා දන් දීලා මේ සසර දුක නිවනමයි කියන මේ ಗುಣධර්ම වඩන මේ ක්‍රමවේදයට ඇවිල්ලා අපි හැම දෙයක්ම අලාභ කරලා ඉවරයි. එහෙනම් මේ අටලෝ දාම තුලින් මේ අලාභය කියලා කියන්නේ මොනවද කියලා බලනකොට අපට පේනවා මේක සෝවම් ඵලය කියලා. ඇයි තථාගතයන් වහන්සේ මේ අටක් ගැන දේශනා කරන්නේ පුද්ගලයෝ අට දෙනෙක් මේ ලෝකේ ඉන්නවා. එකක් තමයි සෝවාන් මාර්ගය සෝවාන් ඵලය සකු르දාගාමි මාර්ගය සකු르දාගාමි ඵලය අනාගාමි මාර්ගය අනාගාමි ඵලය අරියත් මාර්ගය අරියත් ඵලය එහෙනම් අට්ඨපුරුෂ පුද්ගලා එහෙනම් පුද්ගලයෝ අට දෙනෙක් ඉන්න නිසා ඒගොල්ලෝ අවුවෙන අට දහමක් පවතිනවා එහෙනම් මේ අටලෝ දාමෙන් පළවෙනි ලාභය කියලා කියන්නේ මේ සෑම නාමයක් රූපයක් ඉරේ තියෙන තණ්හාව ආසාව, කාම ඡන්දය, මිත්‍යා දෘෂ්ටිය මේවා වටිනවා මේවා මගේ මටයි අයිති කියලා හැම දෙයක්ම වඩා ගත්තාම එයා මිත්‍යා දෘෂ්ටිකෙක් වෙලා ලාභ ලබනවා ඒ කියන්නේ ලෝභ වඩනවා එහෙනම් ලාභ වඩන කෙනා මේ ලාභයක් ලබන බව තමන් ලෝභයක් වඩන බව මේ හැම දෙයක්ම අල්ලාගෙන ඉන්න බව තේරුම් ගත්තාම එයා අටවෙනි දහම තුලින් අටලෝ දහම තුලින් පළවෙනි දහමෙන් නිදාස් වෙනවා. ඒ කියන්නේ ලාභ ලබන එක නවත්තනවා යා. ඇයි මේ ලාභයක් ලබන බව දන්නේ නැති නිසා මිනිස්සු ලාභ ලබනවා. මේ ලෝකයේ ව්‍යාපාරිකයෝ ඉන්නවා කෝටි ගණන් අම්බ කරලා ඒත් ඒගොල්ලෝ ව්‍යාපාරේ නවත්තන්නේ තව පැයක් හරි තමන්ගේ කාර්යාලේ විවෘත කරලා වෙළඳසැල විවෘත කරලා තවත් රුපියල් 20ක් අර එකතු කරන්නේ කොහමද? තවත් රුපියල් 100ක් මේ ධනෙට එකතු කරන්නේ කොහමද කියන එක පිළිබඳව වෑයම් කරනවා. එහෙනම් අද මේ ලෝකයේ පවතින සෑම මිනිස් ජීවිතය තුළම මේ ස්වභාවය පවතිනවා. ලාභය උදෙසා වෑයම් කිරීමේ මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් මේ ආකාරයෙන් ඉන්න ඒ සියලුම දෙනාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුට්ටස්ස ලෝක ධම්මේයි චිත්තං යසන කම්මති එහෙනම් මේ අටලෝ දාමට සිත කම්පණය වෙන්න දෙන්න එපා එහෙනම් අටලෝ දාමෙන් ලාභ ලබනවා කියන්නේ යා මේවා එකතු කරනවා මේ හැම දෙයකම යව් වෙනවා මිත්‍යා දෘෂ්ටිකයි පෘතුජනයි පෘථුවියේ නැවත නැවත ජනනය වෙනවා උත්පත්ති ලැබනවා පෘතු ජනයා පෘථුවියේ ඉපදෙන්නා එහෙනම් ඒ පෘථුජන ස්වභාවයෙන් අපි නිදාස් වෙනවා හේතුව අපට තේරෙනවා මේ හැම නාමයක් රූපයක්ම තමන් අවුවෙන බව. අවුවලා ඉන්න බව තේරුම් ගත්ත ගමන් එයා සෝවාන් මාර්ගයට වැටෙනවා. එයා සම්‍යක් දෘෂ්ටිකයි. පස්සේ එයා කල්පනා කරනවා මේම තේරුම් අරගෙන වැඩක් නැහැ. අවුවෙච්ච ඒවා අත්හරින්න ඕනේ. අන්න එයා අලාභය දිනු කරනවා. අලෝභය දිනු කරනවා. දානය පාරමිතාවක් වශයෙන් පුරනවා. ඒ දානපතියා මොකවත් කරන්නේ ඒ තේ තියෙන වඩමුට්ටු ටික ඒමම තියෙන් දැරලා අත්හැරලා දානවා. වෙලවල් තියෙන තැන්වල තිබිච්චාදෙන් බඩමුට්ටු තියෙන තැන්වල තිබිච්චාදෙන් ගෙවල් දොරවල් යාන වන්ත්‍ර උපකරණ හැම එකක්ම තිබිච්ච තැන්වල තිබිච්චාදෙන් ඥාතියෝ මිත්‍රයෝ ඒ සෑම කෙනෙක්ම ඉන්න ඉන්න තැන්වල ඉතියදෙන් කියලා ඒම මානසිකත්වයක් එයා හදනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම දැක්කා හැම දෙයකම අහුවෙනවා මිත්‍යා දෘෂ්ටිකයෙක් වුණා. මිත්‍යා දෘෂ්ටික භාවයේ තේරුම් ගත්ත ගමන් එයා සම්‍යක් දෘෂ්ටික වුණා. නමුත් ඵලයක් නැහැ. හේතුව තාම අවුෙච්ච ටික අල්ලාගත්ත ටික අතේ තියෙනවා. එහෙනම් අලාභ කියන ධර්මතාවයට අනුව හැම දෙයක්ම දන් දෙනකොට හැම දෙයක්ම ඉවර කරනකොට එයාගේ මානසිකත්වය ඒ බැඳීම් වලින් ඉවත් කරනකොට ඒ ඇලීම් වලින් තමන්ගේ චෛතසිකය මුදව ගන්නකොට අන්න අලාභය කියන ධර්මතාවය අලෝභය කියන ධර්මතාවය තමන් තුළ නිර්මාණය වෙලා සම්‍යක් දෘෂ්ටික තුලින් ඵලයක් එනවා ඒක තමයි සෝවාන් ඵලය සෝවාන් ඵලයේ ඉන්න කෙනා හැම දෙයක්ම අත්තරපු කෙනෙක් එයා මගේ මටයි කියලා එයා බලාපොරොත්තු වෙන්නේ මාන්නය එයා තුල තිබුණට ඒ මාන්නයට එයා අවුෙන්නේ අවුෙන්නේ නැති මාන්නයක්. එනා සම්‍යක් වෙලා එයා හැමදේම අත්හැරියානම් හැමදේම භුක්ති විඳිනවා හැබැයි බලාපොරොත්තුවක් නැහැ. ඒ කෙරේ කිසිම තණ්හාවක් නැහැ. ආසාවක් නැහැ. එහෙනම් කිසිම බලාපොරොත්තුවක් නැතුව එයා හැම දෙයක්ම අත්හැරලා පරිහරණය කරනවා නම් ඒ පරිභෝජනය කිරීම තුළින් එයා සම්‍යක් දෘෂ්ටික කෙනෙක් වෙනවා. එහෙනම් සෝවාන් ඵලයටපත් වෙලා. එහෙනම් අටලෝ දාමෙන් පළවෙනියට කියන්නේ මේ සෝවාන් මාර්ගයත් සෝවාන් ඵලයත් පිළිබඳ කාරණා දෙක. එහෙනම් අපේ ජීවිතවල සෝවාන් ඵලයටපත් වෙන්න නම් අපි ලබාපු මිනිසත් භවයේ පළවෙනි ඵලයටපත් වෙන්න නම් අපි අලෝභය වඩන්න ඕනේ. අලෝභය වඩලා නිකන් ඉඳලා බෑ. අපි මේ හැම දෙයක්ම අත්හරින්න ඕනේ මනසින්. එහෙනම් අපි දික්කසාද කරනවත්, ගෙවල් දොරවල් ගිනි තියනවත්, කෙත්වතු පිටි විනාශ කරනවත්, යානවාන ඔක්කොම ටික කඩලා පොඩි කරනවත් නෙමෙයි එහෙම කෙරුවොත් ඒක द्वේෂය කියන ධර්මතාවයට අපි නැවතව වෙනවා මායයට ඒ හැමදේම සුන්දරව යහපත්ව තියෙන තියෙන තැන්වල තිබිච්ච ආදීන්. ඒ අයගේ ඥාතිත්ව මිත්‍රත්වය තියෙන තියෙන තැන්වල ඒ විදියට තිබිච්ච ආදීන් ඒගොල්ලෝ කෙරේ තියෙන බලාපොරොත්තුව අනාගතයට යම්කිසි ලාභය සත්කාරයක් පතනවා අන්න ඒ බලාපොරොත්තුව අත්තරලා සම්‍යක් දෘෂ්ටික වෙනවා. එහෙනම් මේ සෝවම් ඵලය තුලත් මට්ටම් අතරක් තියෙනවා. මාර්ගය තුලත් මට්ටම් හතරක් තියෙනවා. එහෙනම් මේ අලාභ කියලා කියන මේ සෝවම් ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයා ඇතුල් වෙනකොටම ඵලයටපත් වෙන්නේ එහෙනම් මේ මාර්ගයෙන් ගිහිලා ඵලයටපත් වුනාම යා ඵලයට අලුත් කෙනෙක්. එයා ඵලය තුල ඉඳගෙන කල්පනා කරන මොනවද මට අත්හරින්න තියෙන්නේ කියලා. එහෙනම් එයාට තේරෙනවා හැම දෙයක්ම හැම ලෝභයක්ම ඇති වෙලා තියෙන්නේ හැම ලාභයක්ම ඇති වෙලා තියෙන්නේ සතරමා භූත වලින් හැම දෙයක්ම සතරමා භූත වලින් නිර්මාණය වෙලා තියෙන නිසා මේ උත්තමයා තේරුම් ගන්නවා අලාභ වෙන්න නම් අලෝභ වෙන්න නම් දන් දෙන්න නම් ඉස්සෙල්ලාම මේ මට්ටම් අතරින් තියෙන දේවල් අත්හරින්න ඕනේ පළවෙනි මට්ටම තමයි පටවි මට්ටමෙන් තියනා වූ බැඳීම වෙලේ වැඩ කරනවා වෙල පිළිබඳව කිසිම බලාපොරොත්තුවක් නැතුව වාහනේ පාවිච්චි කරනවා වාහනේ පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැතුව මුදල් පරිහරණය කරනවා මුදලට අවුවෙන්නේ නැතුව ඥාති මිත්‍රයෝ දරුවොත් එක්ක කටයුතු කරනවා ඒ කට්ටියට අවුවෙන්නේ නැතුව අන්නා සෝවාන් මාර්ගඵලය පළවෙනි මට්ටමෙන් ඈතර වුණා පසුව තේරෙනවා එයා බැඳීම් වලට අවු වෙලා ඉන්නවා මේ කායිකව පටවි මට්ටමින් භෞතික දේවල් අත්හැරියාට සෙනෙහසෙන් බැඳිච්ච දේවල් තාම තියෙනවා ඒක අත්හැරලා නැහැ අම්මා තාත්තා දකින්නකොට හිත උණු වෙනවා ඥාතියෝ මිත්‍රයෝ දකින්නකොට හිත උණු වෙනවා තාම මේ ආපෝ මට්ටමින් මේ ඵලයේ තවත් තියෙනවා අත්තරින්න අලාභ වෙන්න අලෝභ වෙන්න පස්සේ යා ඉමින් ඉමින් ඒ කට්ටියත් එක්ක සෙනෙහසෙන් ආදරෙන් මෛත්‍රියෙන් මා කරුණාවෙන් කටයුතු කරනවා බලාපොරොත්තු රහිතව අන්න සෝවාන් ඵලයේ දෙවනි මට්ටමට යා අත්හැරියා අලාභ කළා පසුව යා තේරෙනවා ඒ උත්තමයා තේරුම් ගන්නවා තාම වචන වලින් මං අවු වෙනවා වචන වලින් අත්හැරලා නැහැ මම පොරොන්දු දෙනවා එට උදේ මම මේක කරලා දෙන්නම් මට මේක කරන්න පුළුවන් මම ඔයාට මේ වෙනුවෙන් මේක ඉෂ්ට කරන්න මට අවල් දිනේ මේ වෙනුවෙන් එන්න පුළුවන් කිනා එහෙම අනාගතය ගැන බලාපොරොත්තු දෙනවා මේ වචන වලින් බැඳිලා අල්ලාගෙන ඉන්නවා ලෝභකම තියෙනවා ඒක තුළින් තමන්ගේ වටිනාකම් තමන්ගේ මාන්න්‍ය පිළිඹු වෙන අවස්ථා මේ උත්තරමයා තේරුම් ගන්නවා සෝවාන් ඵලයටපත් වෙච්ච ආර්ය උත්තමයා ගොඩාක් ප්‍රඥාවන්තයි. එයාට තේරෙනවා තාම වචනයේට මං ලෝභ වෙලා මං වචනය මනාකොට සැකසුරුවම් කරලා ලෝභයෙන් කතා කරන්නේ මේක තේරුම් ගත්තාම ඒ උත්තමයා වචන කෙරේ පරිස්සම් වෙනවා. එත එනවද කියලා අනකොට කර්මයට ඒක ඉඩ තියෙනවා නම් මම එත එනවා. එතෙන්න මං උත්සාහ කරනවා. එතෙන්න මම බලාපොරොත්තු වෙනවා මං එට දින පැමිණිලා මේ කටයුත්ත සම්පූර්ණ කරලා දෙන්න මම අදහස් කරනවා එහෙනම් ඒ උත්තරමයා දානයක් බෙදනකොට ඒ දාණය අපේ හාමුදුරනේ මේක ගන්න කියන්නේ මම ඔබ වහන්සේට මේක පිළිගන්නනවාට අකමැත්තක් තියෙනවාද බලන්නේ වචන දෙකේ වෙනස අන්නේ අපේ හාමුදුරනේ මේක ඔබ වහන්සේට පූජා කරන්න ආවේ මේක ගන්න කියලා කියන්නේ ඒක පෘතුජන ස්වභාවයක් එයා කියන්නේ පින්වත් ස්වාමින් වහන්සේ මේක ඔබ වහන්සේට පූජා කරනවාට අකමැත්තක් තියනවාද? එතකොට යාත් තේරෙනවා මේ ආන වගන්තිය මේ වාක්‍ය ගොඩාක් වෙනස් එකක්. වචනවල එයා අත්තරීම පුරුදු කරනවා. වචනවලින් අත්තරිය කෙනෙක්. එයා කියනවා එට මම ඇවිල්ලා මේ දේ කරලා දෙනවාට ඔයාගේ අකමැත්තක් තියනවාද? අනේ නෑ කිසිම අකමැත්තක් නෑ මට උදව් කරන්න. එහෙනම් මම එට ඇවිල්ලා කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ කරනවා නෙමෙයි බලාපොරොත්තුවක් විතරයි. ඒට ඒ කර්මය තිබුණොත් මට මගේ ආයුෂ තිබුණොත් ජීවතුන් අතර හිටියොත් ඒක කරලා දෙනවා. එහෙනම් මේ වගේ වායෝ මට්ටමේ වචන වලින් වෙන්නා වූ බැඳීම් ටික කඩාගෙන කඩාගෙන ඉදිරියට යනවා. යම්කිසි කෙනෙක් ඇවිල්ලා ආනවා අපේ හාමුදුරන්ට මේක පූජා කරන්නද අකමැත්තක් නැත්තම් බලන්න දෙන්න කිව්වේ නෑ. එයා කියන්නේ අලාභ කියන වචනය අලාභයක් නැත්තම් මේක දුන්න නිසා ඔයාට අලාභයක් නැත්තම් එහෙනම් පූජා කරන්නද කියලා අහනකොට ආ දෙන්න කියලා කියන්නේ අකමැත්තක් නැත්තම් එහෙම නැත්තම් එහෙයි කියන භික්ෂු වචනේ පාවිච්චි කරනවා පූජා කරන්නද එහෙයි කියලා කියනවා එහෙනම් මම මේක ඔබ වහන්සේට පිළිගන්නන්නද කියලා කියනකොට එයා කියනවා සන්තෝෂණං එහෙනම් සිත පෑදිලා දෙනවා නම් නිවන පිණිස දෙනවා නම් අත්හරින්න දෙනවා නම් එහෙනම් මේ වගේ අදහස් වලින් වචන කියලා මේ ආපෝ මට්ටමේ තියෙන අලාභයන් හැම එකක්ම නිරෝධ කරනවා එහෙනම් මේ ආර්ය උත්තමයා නැවත තේරුම් ගන්නවා මේ පටවි මට්ටමින් මම මේවා අල්ලපු දේවල් එකතු කරපු දේවල් අත්හැරියාට සෙනෙහසෙන් එකතු කරාට ඥාතිය මිත්‍රය ගොඩ ගාගත්තාට ඒක අත්හැරියාට වායෝ මට්ටමේ මම බලාපොරොත්තුෙන් කතා කරලා වචනවලින් එකතු කරගත්ත දේවල් අත්හැරියාට තාම සිතිවිලි වලින් තියෙනවා ආලෝක ධාතුවේ මනෝ සංචේත ආහාර වලින් තියෙනවා හැමදේම අත්හැරිය කෙනා වාඩි වෙලා කල්පනා කරනවා මම පින් පොතක් අදලා තියෙනවා මොකද්ද පින් පොතේ තියෙන්නේ මං රුවන්වැලි සෑයට මල් ආසනයක් ඇදුවා මම සෝමාවතී ඒ පූජනීය ස්ථානයට බුදු පිළිමයක් පූජා කළා. එහෙම නැත්නම් ජේතවනාරාමයේ අදන්න මම ගඩොල් පූජා කළා. එහෙම නැත්නම් අපි කියනවා ඒ තූපාරාමයේ අදන්න මම ශ්‍රමය පූජා කළා. දැන් මේ පින්පතෙන් කියවගෙන යනකොට මේවා එකක්වත් දන් දීලා නැහැ. ඇයි දාණය දුන්නාම අත්හැරියාම අමතක වෙන්න එපාය. එහෙම එකක් වෙලා නැහැ. එහෙනම් මම මේ මේ දේවල් කළා. මම මෙච්චර ශ්‍රේෂ්ඨයි. මන් තරම් පින්වතෙක් මේ ලෝකේ නැහැ. මම ශ්‍රේෂ්ඨ දානපතියේ මම මේ තරම් දේවල් අත්හැරලා තියෙනවායි කියලා ඒ අත්හැරපු දේ අල්ලාගෙන ඉන්නවා. ඒක අත්හරින්නේ අලාභය බව දැනගෙන අලාභය අල්ලාගෙන ඉන්නවා නම් අලාභය ලාභයක් වෙනවා නේද මෙන්න මේ ප්‍රශ්නේ දැන් සිතේ තියෙනවා මේ සෝවා මාර්ගය තුලින් සෝවාන් ඵලයටපත් වෙච්ච ආර්ය උත්තමයා තේරුම් ගන්නවා අනේ සාදු සාදු මම කොච්චර අත්හැරියත් අත්හැරිය බව මතකේ තියාගෙන ඉන්නවා මම මේක නිතර නිතර තනි වෙනකොට නිදා ගන්නකොට සීකරනවා මම මේක සිතින් අත්හැරලා නැහැ තාම සිතින් ලෝභය තියෙනවා සිතින් අලෝභය වඩන්න ඕනේ සිතින් අලාභය ඇති කරන්න ඕනේ ඒ මතකයන් සිතින් අයින් කරනවා දඹදිව ගිහිල්ලා පූජා කරපෝ ඒ කරඬුන් වහන්සේට පූජා කරපෝ එහෙම නැත්නම් ජයසිරි මා බෝධියට පූජා කරපෝ ඒ සෑම පිරිකරයක් ගැන තියෙන අදහස අත්තරිනවා තමන් මේ භවයේ කරපු සෑම කුසල කර්මයක් පින් කර්මයක් පිළිබඳ මතකයේ අත්තරිනවා ඒවා නිරෝධ ගාමිනී පටිපදාව තුළින් නිරෝධ කරගෙන නිරෝධ කරගෙන යනකොට එයාට තේරෙනවා සෝවාන් ඵලය සම්පූර්ණ කළා. සෝවාන් ඵලයේ අලාභය මම ප්‍රත්‍යක්ෂ කළා. මට්ටම් අතර කලාභය තිබුණා. මට්ටම් අතරින්ම කමඨාන වැඩුවා. මම සෝවාන් ඵලය පරිපූර්ණ කරා කියනකොට දන්නේම නැතුව වැටෙන් එයා පැත්තට වැටෙනවා. සකු르දාගාමි මාර්ගයේ යන්න එයා සුදුසුකම් ලබලා එහෙනම් බලන්න අපේ ජීවිතවල මේ සෝවාන් ඵලයේ ඉඳලා එකපාරට යන්න බෑ. සෝවාන් ඵලය පරිපූර්ණ වෙන්න ඕනේ. දැන් යම්කිසි කෙනෙකුට අපි කියනවා අද පිරිවෙනේ තුන්වෙනි වසරට සමත් කියලා කියනකොට එහෙනම් තුන්වෙනි වසරට සමත් නම් මම හතරවෙනි වසරට ගින් ඉගෙන ගන්නද කියලා ඇහුවම නෑ. එහෙම යන්න බෑ. තුන්වෙනි වසරට ගිහිල්ලා මාස 12ක් ඉන්න ඕනේ. ඒකේ තියෙන අධ්‍යාපන කටයුතු ඉවර කරන්න ඕනේ. ඒකේ තියෙනවා වාර 3ක් පළවෙනි වාර පරීක්ෂණය දෙවෙනි වාර පරීක්ෂණය තුන්වෙනි වාර පරීක්ෂණය පසුව දෙනවා අවසාන වාර පරීක්ෂණය මේ විභාගවල අතර ලිව්වට පස්සේ අතරවෙනි පන්තියට යන්න පුළුවන් පිරිවෙන් අධ්‍යයනයේ අතරවෙනි ස්ථානයට යන්න පුළුවන් එහෙම නැතුව තුනට පාස් වෙච්ච ගමන් අතරට යන්න බෑ එහෙම ක්‍රමයක් නැහැ එහෙනම් මේ ලෝකේ සාමාන්‍ය ලෞකික දෙයක් මේ විදිහට තියෙනවා නම් වාර පරීක්ෂණ වලින් එයා ක්‍රමක්‍රමයෙන් මේක දිනු කරනවද පළවෙනි වාර පරීක්ෂණය ඉස්සල්ලාම විෂය ටික හරියට ඉගෙනගෙනද දෙවෙනි වාර පරීක්ෂණයේදී පළවෙනි එකයි දෙවෙනි එකයි හොඳට ඉගෙනගෙනද තුන්වෙනි වාර පරීක්ෂණයේ වාර පරීක්ෂණ තුනට අදාළ විෂයන් සම්පූර්ණයෙන් ඉගෙනගෙනද අවසාන වාර පරීක්ෂණයේදී මේ ඔක්කම මතක තියනවාද කියලා පරීක්ෂණය කරලා තමයි අතරවෙනි පන්තියට යව යවන්නේ නිකන් යවන්නේ එහෙනම් මේ සෝවාන් මාර්ගයට ඒ පත්‍ත්‍චාර්ය ශ්‍රාවකයා ඉස්සෙල්ලාම යාට ඇති වෙන ප්‍රශ්නය තමයි ලාභය තුලින් එකතු කරලා එකතු කරලා යාට පුදුමාකාර විඩාවක් ඇති වෙනවා අනේ මං වාගේ ගවයෙක් මේ ලෝකේ මං කොච්චර මාන්සි වෙනවද අර කරත්තේ බැඳා වාගේ මම මේ භවයට බැඳිලා මේ පංචකාමයන් වලට මාව ලාස්ලනුව දාලා බැඳලා මට වියගාක් බැඳලා තියෙනවා පවුල් බර කෙන වියගා. දරුවන්ගේ බර කෙන වියගා මට බැඳලා ව්‍යාපාරයේ කෙන වියගා මට බැඳලා සමිති සමාගම් වල වගකීම් කෙන වියගා බැඳලා සහෝදරයන්ගේ බැඳීම කෙන වියගා බැඳලා ඥාති කෙන වියගා මට බැඳලා ජීවත් වෙන්න විඳින මේ වේසමාංශය කෙන වියගා මට බැඳලා අම්බ කිරීමේ ඒ අදාස කියන වියගාමට බැඳලා මං වාගේ දුක් විඳින මිනිස්සෙක් කියලා ඉස්ලාමයට මේක දුකයි කියලා තේරෙනවා. ඉස්ලාම සෝවා මාර්ගයටපත් වෙන ආර්ය ශ්‍රාවකයාට පෘථුජන කෙනාට ඉස්ලාම දුක තේරෙනවා. දුක තේරිච්ච ගමම්ම යා දුකට හේතුව හොයනවා. හේතු හොයපු ගම යාට තේරෙනවා මේ එකතු කරන එක තමයි මේකට තියෙන ප්‍රශ්නය. එකතු කරන එක අත්හැරියොත් ප්‍රශ්නේ විසඳනවායි කියලා සැක නැතිව ප්‍රත්‍යක්ෂ කළාම එයා සෝවා මාර්ගයේ. එයා දන්නවා ලෙඩේ තියෙනවා ලෙඩේට බේත මේකයි යා බේත දුන්නේ ලෙඩේ සනීප කළේ නෑ හැබැයි ලෙඩේ මේකයි කියන එක දැනගත්තා ඒ දැනගත්ත ගමන් සම්මියක් දෘෂ්ටික වුණා නැවත එකතු කරන්නේ නැවත ලෙඩ හදාගන්නේ අදපු එක සනීප කරනවා මිසක් එහෙනම් සම්මියක් දෘෂ්ටික වෙච්ච ගමන් මේ මට්ටම් අතර තුලින් එයා සෝවා මාර්ගය පරිපූර්ණ කරනවා පරිපූර්ණ කරපු ගමන් සෝවාන් ඵලයට නොදැනුවත්වම වැටිලා ඒක තුළින් මේ මට්ටම් අතර දැනගන්නවා අත්තරින් ඕනේ මේ ලෝභය කියන මේ ලාභය මං ඉවර කරන්න ඕනේ අලාභය කරන්න ඕනේ එහෙනම් ඉස්සෙල්ලාම මං කරන්න තියන්නේ මොනවද මේ එකතු කරපු ටික අත්හරින්න ඕනේ. ඉස්සෙල්ලාම පේන්නේ ලොකු ඒවානේ. ලොකුවට තියෙන අලියත් වාගේ තියෙන ලොකු ලොකු දේවල් අත්හරිනවා. අත්හැරලා බලනකොට තාම මේක ඉවර වෙලා නැහැ. පස්සේ තියෙන නෑනේ. මේ සෙනෙහසින් බැඳිච්ච බැඳින් ටිකත් අත්හරින්න එපා. මේකත් ලෝභයක් නේ කියලා. දැන් ඒ ටික අත්හරිනවා දෙවෙනි මට්ටම දෙවෙනි වාර පරීක්ෂණය. තුන්වැනියට හිතනවා මේ වචන වලින් මං අල්ලාගෙන ඉන්නවනේ. ලෝක හදාගෙන ඉන්නවනේ. මම තාම මානසික ලෝක නඩත්තු කරනවනේ. අන්නම් මේ වචන වලින් පරිස්සම් වෙනවා. ඒ වචන වලින් එයා ඔක්කොම ටික අලෝභය බවට පත් කරලා අලාභ කරනවා. පස්සේ අවසාන වාර පරීක්ෂණේ ලියනවා. ඒක තමයි සිත තුලින් ඇතිවෙන්නා වූ මේ අලාභය එයා නිර්මාණය කරනවා. මේ ලෝභය නැති කරනවා. අන්න එතකොට තමයි සෝවාන් ඵලය පරිපූර්ණ වෙන්නේ. එහෙනම් පුට්ටස්ස ලෝක ධම්මේයි චිත්තං යස්සන කම්පති කියලා කියන තථාගත පණිවිඩය තුලින් මේ සෝවාන් ඵලයටපත් වෙන ධර්මතාවයේ භාග්‍යතුන් වහන්සේ ගොඩාක් සරලව අපට දේශනා කළසේක එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට කොච්චර මා කරුණා කළසේක්ද කියලා කිව්වොත් 2600කට පස්සේ අපට සෝවාන් මාර්ගයට වැටෙන්නත් සෝවාන් ඵලය පරිපූර්ණ කරන්නටත් ඒ මාර්ගය පරිපූර්ණ වෙන්නේ කොහමද? ඒ ඵලය පරිපූර්ණ වෙන්නේ කොහමද? ඒකට පිළිවෙත් පුරන්නේ කොහමද? කමටන් වඩන්නේ කොහමද කියන එක මේ අටලෝ දාම තුලින් භාග්‍යතුන් වහන්සේ මේ දෙතිස්මා තලයටම දේශනා කළසේක. එහෙනම් දිව්‍ය ලෝකේ දෙවිවරු පුට්ටස්ස ලෝක ධම්මේයි කෙනකොට සාදු සාදු කියලා කෑ ගාලා සාදුකාර දුන්නා. දෙවිවරු තේරුම් ගත්තා මේ සෝවාන් ඵලයටපත් වෙන්න මේ පිළිවෙත් පුරන්ට ඕනේ. එන අටලෝ දාමේ සෝවා මාර්ගයටපත් වෙන්න මේ පිළිවෙත් පුරන්ට ඕනේ. දිව්‍ය ලෝකේ ඉඳලත් මේක වඩන්න පුළුවන්. එහෙනම් ඒ සාදුකාරය ඇහිලා ඉවර වෙනකොටම බ්‍රහ්ම ලෝකෙන් සාදුකාරයක් ඇහෙනවා එහෙනම් බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයෝ සාදුකාරයක් දෙනවා. ඒගොල්ලන්ටත් තේරෙනවා ඒගොල්ලොත් මානසිකව ලෝභකමක් තියෙනවා. අපි ගොඩාක් තපෝ වනවල බ්‍රාහ්මණ කුලවල ඉපදෙලා ගොඩාක් ප්‍රඥාවන්ත වෙලා ගොඩාක් කමඨාන් වඩලා ශ්‍රේෂ්ඨ විඥාන ප්‍රඥාවන්ත විඥාන කියලා මාන්නයක් තියෙනවා. ඒ ලෝභය වඩනවා. ඒ ආංකාරය වඩනවා. ඒ උඩඟුකම වඩනවා. ඒගොල්ලන්ට තේරුණා මේක දුකක් මේ සංසාරයේ හැමදාම මේ වඩන මාර්ගය මේ මහාන්‍ය දුක හැමදාම බ්‍රාහ්මණ වංශයේ ඉපදිලා අපිට වඩා ඔක්කම පල්ලෙයා කියලා අනිත් මිනිසුන් නිඳා කරන අපාස කරන මේක දුකක් මේ ලෝක සත්‍යය ඔක්කම අපේ දෙමව්පියෝ අපි එම කළ නොයුතුයි අකටයුතු දෙයක් අපි වඩනවා එහෙනම් මේක දුකක් මේක නිරෝධ කරන්න මොනවද කරන්න ඕනේ? මේ මාන්‍ය ආංකාරය උඩඟුව වඩන එක නවත්තන්න ඕනේ. ඒක නවත්තන්න මොනවද කරන්න ඕනේ? අපිට දීලා තියෙන වටිනාකම නැති කරන්න ඕනේ. යටාත්පාත්කම අදන්න ඕනේ. සියලෝම දෙනාට සේවකය වෙන්න ඕනේ. අන්න ඒගොල්ලන්ට තේරෙනවා සෝවාන් මාර්ගය සම්පූර්ණ කරලා ඵලයටපත් වෙන්නේ කොහමද? එහෙනම් මේ පුට්ටස්ස ලෝක ධම්මේයි කියනකොට බ්‍රහ්මයෝ සාදුකාර දෙනවා. ඒගොල්ලොත් මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තා. එහෙනම් මිනිස්යන්ට මේක කියනකොට මිනිස්සු තේරුම් ගත්තා. අනේ මේක අපේ ගෙවල් වල තියෙන ප්‍රශ්නයක්. මේක අපේ ගමේ තියෙන ප්‍රශ්නයක් අපේ රටේ තියෙන ප්‍රශ්නයක් මේක නාම රූප ධර්මතාවය තුල තියෙන ලාභ අලාභ ධර්මය මේක හොඳට මම දන්නවා මේක ලාභ ලැබෙනවා අලාභ ලැබෙනවා ලෞකිකව ලෝකෝත්තරව නිර්වාණ පණිවිඩ ප්‍රත්‍යක්ෂ වෙනකොට මාර්ගඵලවලටපත් වෙනකොට ලාභයි පෘථුජන ස්වභාවය තුළින් මේ සසර මා භූතයට අවු වෙනකොට ලෝභ දේශ මොහ වලට අවු වෙනකොට ඒක අලාභයි එහෙනම් මේ විදියට ලෝභ දේශ මොහ ධර්මතාවය තුළ මේ ලෝකයේ හැමතැනම ලාභ ලාභ තියෙන බව තේරුම් අරගෙන මිනිස්සු සාදුකාර දෙනවා එහෙනම් අපේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය කොච්චරද කියලා කිව්වොත් උන්වහන්සේගේ ශ්‍රී මුඛය විවෘත කරලා පුට්ටස්ස ලෝක ධම්මේයි චිත්තං යස්සන කම්පති කියනකොට දෙතිස්මා තලෙම්ම සාදුකාරයනවා මිනිස්ය ලෝක දිව්‍ය ලෝක හැම තැනින්ම සාදුකාරයනවා තිරිසන් අපාය වලිනුත් සාදුකාරයනවා ඒ අපායේ ඉන්න ඒ අපාගාමී ජීවීන් කොහමද සාදුකාර දෙන්නේ? අනේ මේ ලෝදි අපට බොන්න බෑ. මේ තෙල් තාච්චි අපිට තාම රත් බෑ. මේ ගිනි වතුර වල තැම්බෙන්න බෑ. අනේ දැලිපී වාගේ කැපෙනවා මේක අපට අවිදින්න බෑ. යකඩා වලින් ගුටි කන්න බෑ මේක දුකයි මේ දුකට මොකද්ද අපි කරගත්තේ හේතුව අපි අකුසල මූල එකතු කළා අකුසල සම්මාදමේ ගියා අකුසල පාරමිතාවක් වශයෙන් පිරුවා ආනන්තරිය පාප කර්ම පාරමිතා වශයෙන් පුරන අකුසල විඥාන මේ ලෝකයේ තියෙනවා. එහෙනම් අපි අකුසල කර්ම ආනන්තරිය පාප කර්ම පාරමිතා වශයෙන් පුරවා ඒකේ ප්‍රතිඵලය තමයි මේ වෙලා තියෙන්නේ මේ දුක එන අටලෝ දාමෙන් අපි ලාභයක් කියලා හිතාගෙන මේ අසකන දිවනාසය සමසිත පිනෙවුවා පංචකාමයන් වලින් ඒකේ ආනිසංසය ආදීනව අද අපායේ ඉන්නවා එහෙනම් මේකෙන් නිදහස් වෙන්න තියෙන ක්‍රම ක්‍රමය අපි කවදාරි අපායෙන් ගොඩ ගියාම පංචකාමයන් පිනවන එක ඉස්සෙල්ලාම නවත්තනවා ඒක නවත්තලා නිරෝධ කරනකොට ලාභය අලාභය වෙනවා ඒගොල්ලන්ට තේරුණා මේ සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයටපත් වෙන්න මේ කමඨාන වඩන්නේ කොහොමද කියලා එහෙනම් අපේ තථාගතයන් වහන්සේ මොනතරම් මා කරුණාවෙන් මේ දෙතිස්මා තලයට මේක දේශනා කළසේක්ද ඒ ධර්මය තේරුම් අරගෙන මේ සියලුම තලවල ඉන්න සත්වයෝ නිවනට අවශ්‍ය වැඩකටයුතු ඉෂ්ට සිද්ධ කරගත්තා. එහෙනම් අපේ වාසනාවට අපට මේ ගාථාව තුළින් ඒ ධර්මය අපට ඇවුනා. 11 වෙනි ගාථාව අපට දීපෝ පාරමිතා ධර්මයන් 11 වෙනි ගාථාව අපි වෙනුවෙන් දේශනා කරපු කමඨාණන් 11 වෙනි ගාථාව තථාගතයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂ්‍ය පාරමී ධර්ම පුරලා අපි වෙනුවෙන් දේශනා කරපු නිර්වාණ පණිවිඩයක්. එහෙනම් අද ඉඳලා අපි තථාගතයන් වහන්සේගේ පාරමිතාවට ගරු කරමු. ඒ සම්මා සම්බුද්ධ තථාගත බෝසතාණන් වහන්සේගේ පාරමිතාවට අපි নমස්කාර කරමු. අපි අපගේ নমස්කාරය මාර්ගඵලයකින් අපි ඒක මේ සම්බුද්ධ ශාසනයට ඉදිරිපත් කරමු. එහෙනම් මේ කමඨාන අද ඉඳලා අපි වඩන්න ඕනේ. මේ ආයතන අයතුලින් අපි ලෝකෝත්තර ලාභය වඩලා ලෝකෝත්තර අලාභය අපි නැති කරන්න ඕනේ. පංචකාමයන් පිනවනවායි කියලා කියන්නේ ලෝකෝත්තර අලාභය අද ඉඳලා පංචකාමයන් පිනවලා අපි මේ අසකන දිවනාසය සමසිතෙන් අලාභ ඇති කරන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ සිතකය වචනය කියන තුන්දරෙන් අපි පොරොන්දු වෙමු මගේ කයෙන් හෝ වේවා වචනයෙන් හෝ වේවා චෛතසිකෙන් හෝ වේවා මම නිවනට අලාභ දේවල් ඇති කරන්නේ නිවනට බාධා දේවල් එකතු කරන්නේ අද ඉඳලා මම පංචකාමයන් පිනවන්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ මට අනුකම්පා කරන්න මේ ධර්මය මන් දැනුයි තේරුම් ගත්තේ මේ ධර්මය තුළ තියෙන කමඨාන දැනුයි මට ප්‍රත්‍යක්ෂ වුණේ අද ඉඳලා මම ඔබ වහන්සේගේ සරණ යනවා ඔබ වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ සරණ යනවා ආර්ය උත්තමයන් වහන්සේලා මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කළා. මට කලින් උන්වහන්සේලා මේ ධර්මයේ වඩලා පිරිණිවන් පෑවා. ඒ උත්තමයන් වහන්සේලා සරණ යනවා. එනන් තුනුරුවන් සරණ යන සරණාගතයෙක් වෙනවයි කියලා අද ඉඳලා අපි අලුත් කමඨාණක් අලුත් චරිතයක් නිර්මාණය කරමු. එනම් මේ ධර්මයේ තුලින් අපි අටලෝ දාමෙන් අලාභයේ දේශනා කරලා ඒක ප්‍රත්‍යක්ෂ කරලා ඒක තුල තියෙන නිර්වාණ පණිවිඩයේ කමඨාන අපි දැනගත්තා. තථාගතයන් වහන්සේට අපි පූජාවක් පවත්වමු ලෝකෝත්තර පූජාවක් ඒක තමයි අපේ ජීවිතයේ භාග්‍යතුන් වහන්සේට පූජා කරමු මාගේ ශ්‍රමණ ජීවිතය මේ සම්බුද්ධ ශාසනයට පූජා වේවා මාගේ ආයුෂ කාලය තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට පූජා වේවා මාගේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයෙන් නිර්මාණය වෙන කුසල කර්ම පින් කර්ම නිර්වාණ කමඨං සියල්ල මේ ලෝක සත්‍යයේ නිවන පිණිස ශාසනය අභිවෘද්ධිය පිණිස පූජා වේවා කියලා අද ඉඳලා ප්‍රතිපත්තිමේ පූජාවක් බවට මේ කයපත් කරමු. එහෙනම් අපේ කය විහාරයක් බවට පත් කරා මේ සිත භාග්‍යතුන් වහන්සේගේ ධර්මාසනෙ බවට පත් කළා. මේ සිත නිතර නිතර තථාගතයන් වහන්සේගේ කමඨාන් මෙනෙහි කරගෙන මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන වලින් භාග්‍යතුන් වහන්සේට පූජා පවත්වමු. එනම් ලෝකෝත්තර ධර්මයේ මෙනෙහි කරමින් ලෝකෝත්තර කමඨාන් වඩමින් ලෝකෝත්තර ජීවිතයට අවශ්‍ය චිත්තානුපස්සනාව සෑම තප්පරයක් තුළම පීඨලා අපි ලබාපු මිනිසත් භවය මේ භවය තුළම ප්‍රඥාවට සමවැදිලා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සසරෙන් එතර අවශ්‍ය කටයුතු කරන්නට මේ ආයතන අයතුලින් ලෝකෝත්තර ලාභයේ වඩමු ලෝකෝත්තර අලාභය නොවඩමු වැඩෙනවා නම් ඒක වාම නවත්තන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමු එහෙනම් මේ 11 වෙනි ගාතාව පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං කියන ගාතාව අපේ නිර්වාණ පණිවිඩේ වේවා අපේ කමඨාන වේවා මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස අපේ පරිණිරවාණයේ පිණිස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 අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්‍යතරා දේවතා අබේක්칸තාය රත්තියා අබේක්칸ත වන්නා කේවල කප්පං 제තවනං ඕබාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතාකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජවාසී බෞදේවා මනුස්සාච මංගලානි අචින්තයුම් ආකංකමානා සොත්තානං බ්‍රෝයි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූපදේශ වාසෝච පොබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මාපනීදීච ඒතං මංගල මුත්තමං බාහු සච්ඡංච සිම්පංච විනයෝච සුසින්කිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමං මාතා පිතෝ උපර්ණානං පුත්‍ර දාරස්ස සංගවෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානංච ධම්මචරියංච ධාතකානංච සංගවෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං කන්තිච සෝවචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචරියංච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතම් මංගල මුත්තමං පුට්ටස්ස ලෝක ධම්මේ ඊ චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානිකත්වාන සබ්බත්තමපරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡන්ති තං තේසං මංගල මුත්තමන්ති ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා උපසමින්ජුතේ ඒතේන සච්ච වජ්ජේන බයා උපසමින්ජුතේ ඒතේන සච්ච වංජේන රෝගා උපසමින්ජුතේ සියලු දෙනාටම තෙරුවන් සරණයි